බෙදලා වෙන් කරලා එකින් එක එකට සම්බන්ධ කරලා ගලපලා ඒ හේතුඵල ධර්මයන් පැහැදිලිව පිරිසිදුව පෙන්වලා දෙන්නට ඕනේ. අපිට හරියාකාරව පෙර භවවල අපි ධර්මය අවබෝධ කරගත්තේ නැහැ. හරියටම අවබෝධ වුණා නම් අපි මේ භවයට එන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අපිට පෙර භවවල අවබෝධ කරගන්න බැරි වුණා. හැබැයි මේ භවයේ අපි උත්සාහ කළොත් බැරි කමකුත් නැහැ. ඒ නිසා සංසාර පුරුද්දක් වශයෙන් පෙර භවවල ඉඳලා පුරුදු කරගෙන එන මේ ධර්මය ශ්‍රවණය කිරීමේ ඒ ආසාව කැමැත්ත තවදුරටත් ඇති කරගන්න. ඇති කරගෙන ධර්මය හොඳින් අහන්න. සුත අහන්න. ඒ අහන දේ දරා ගන්න. කොහෙද සිටේ? ඒ සිතේ දරාගත්ත දේ වචසා ಪರಿචිතා වචනෙන් පුරුදු කරන්නේ ඒ වචනෙන් පුරුදු කරන්න නිතරම මනසානුපේක්ෂිතා නුවණින් විමසන්නේ විත්‍යාසුපටිවිතා දකි හරියට නිවැරදිව පසුගිය ධර්මදේශනාවේ අපි අවසන් කළා සංඥාව පිළිබඳව. අද දේශනාව සංචේතනා පිළිබඳව. සංචේතනා. චේතනා කියන්නේ කර්මවලට. කුසල චේතනා අකුසල චේතනා. කුසල කර්ම අකුසල කර්ම. කුසල සිතුවිලි අකුසල සිතුවිලි. සංචේතනා කියන්නේ නාම ධර්මයක්. අපි නාම රූප ගැන කතා කර කර හිටියේ. ඒ සංචේතනා හයක් තියෙනවා. රූප සංචේතන. එහෙන් දකින්නේ බාහිර රූපයයි. ඒ පිළිබඳව සිතේ බලවත් වීමට කියන රූප සංචේතන. එහෙම වෙනවද? වෙනවා. එහෙන් දකින රූපය මනරම් ලස්සනයි දැකුම් කලුයි. සිත එතන ලගින්නේ නැද්ද? ලගිනවා සිත එතන. සිත එතන රැඳෙනවා. රැඳෙනවා විතරක් නෙමෙයි සිත එතන රැඳිලා බලවත් කරනවා. ඒකට කියනවා චේතනා කියලා. බලවත් කරනවා නම් කර්මයයි. රූප සංචේතන. රූපය පිළිබඳව සිත බලවත් කරලා දුන්නා. එතකොට සිත කියන්නේ නාම ධර්මයක්. ඇසයි රූපය කියන්නේ රූප ධර්මයක්. අපි මේ කතා කරන්නේ නාම රූප පරිච්ඡේද ඥානය ගැන. නාමය සිත හා සිතුවිලි රූපය කියන්නේ සතර මහා භූත ඒ දෙක විතරයි ලෝකේ තියෙන්නේ. ඒ පිළිබඳව පිරිසිදුව දැනගන්නා වූ නුවණ නාම රූප පරිච්ඡේද ඥානය. ඥානය කියන්නේ නුවණ. පිරිසිදුව බෙදලා වෙන්වලා දකිනවා. නාම රූප දෙක. මෙන්න බලන්න. දැන් ඇස ඒකට ගෝචර වෙන්නේ රූප. එහෙම එකක් තියෙනවා ලෝකේ. ඇස මගේ එකක් නෙමෙයි. මම කියන්නත් බැහැට. ඇයි? ඇහැ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච එකක්. ඒ නිසා ඒකට රූප කියනවා. ඒ සතර මහා ධාතුන්ගේ ස්වභාවය තමයි රූපණේවත් වෙනස් වීම. ඒ නිසා රූප කියනවා ඒකට. ඒකට ගෝචර වෙන්නේ බාහිර රූප. ඒ රූප කිවි වෙනස් වෙන නිසා රූපණේ. දැන් ඒතකොට එහෙම ස්වභාවයක් ඇසේ රූපේ දෙකේම තියෙනවද? කියනවා. ওই දෙක නිසා හැදෙනවා සිතක්. මේ කර්ම සකස් වෙන ආකාරය කියන්නේ හොඳට අහන්න. ඒ දෙක නිසා හැදෙනවා සිතක්. ඇස වහගෙන ඉන්න තාක්කල් බාහිර රූප පිළිබඳව සිත හදන්න බෑ. බෑනේ. බෑ. එහෙනම් මේ බාහිර රූපයක් ඇස්සේ ගැටෙනවත් එක්කම හැදෙනවා සිතක්. ඒ සිතට කියන නමක් තියෙනවා. චක්කු විඥාන. ඒ රූප පිළිබඳව දැනගැනීමේ සිතක්. එතකොට ඒ සිත අර රූපය මනරම් නම්, දැකොම් කළු නම්, ලස්සන නම්, ආස්වාද ජනක නම් සිත එතන ටිකක් වෙලා රැඳෙනවා. රැඳිලා ඊට පස්සේ ටිකක් කල්පනා කරනවා. කල්පනා කරලා දැන් ආස්වාදයක් තියෙනවනේ. සිත එතන ඇලෙනවා, ලගිනවා. ලගිනවා කියන එක දාන්න. ඔය ටිකක් වෙලා එතන ලගිනවා සිත. ඊට පස්සේ සිත එතන බලවත් වෙලා දැන්. ඒ රූපය අයිති කරගන්න ඕනේ. ලෝභ චේතනා. චේතනා කියන්නේ මොකක්ද එතකොට? කර්මය. දැන් එහෙම එන්නේ නැද්ද සිතුවිලි? එනවා. ඒකේ සිතුවිල්ල බලවත් වුණාම කර්මයයි චක්කු සම්පස්සජා චේතනා. එතකොට ඒ කර්මය සකස් වුණේ මොකක් මූලික කරගෙනද? අස මූලික කරගෙන. තේරුණාද මං කියපේ? අස තමයි ඒකට ඒ කර්මය සකස් කරන්න මූලික වුණේ අස. ඇස නැත්තම් ඒ චේතනාවේවත් කර්ම කියන තැනට සිත යන්නේ නැහැ. එහෙනම් ඇස මූලිකයි. හැබැයි ඇසට විතරක් කර්ම නිපදවන්නේ බැහැ. ඇසෙන් ගත්ත මොකක්ද? බාහිර රූපයයි. රූපය ලස්සනයි. දැකුම් කලු. මනරම්. සතුටක් ඇති කළ සිටට. ඒ විඥානේ විඥානේ දැනගත්ත ඒ රූපය මනරම් කියලා. කර්ණ තුන එකතු කළේ ස්පර්ශයයි. අහලා තියෙනවා තින්නම් සංගති පස්සෝ කියලා එකක්. කර්ණ තුන එකතු කරන ස්පර්ශය. මම මේක කලින් ධර්ම දේශනාවලත් මේක පැහැදිලි කරා. මේ ස්පර්ශය කියන ධර්මතාවය හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද මේ ඇසයි රූපයයි නිසා හැදෙන සිත එකතු කරන්නේ ස්පර්ශය විසින්. ඒකට උපමා කිව්වා. කෝපි එකක් හදා ගන්න ඕනේ. කෝපි කුඩු ටිකක් තියෙනවා උතුරන වතුර තියෙනවා සීනි පැත්තකින් තියෙනවා. ඔය කොටස් තුන ඔය ද්‍රව්‍යයන් තුන තුන් පැත්තක තියලා තියෙන තාක්කල් කෝටි එකක් හැදෙනවද? ඔය ද්‍රව්‍යයන් තුන එකට ස්පර්ශ වුණොත් කෝපි එකක්. එහෙම නැති තාක්කල් කෝපි එකක් හදන්න බැහැ. ඒ කෝපි කුඩු ටික පැත්තක, උතුරන වතුර ටික පැත්තක, සීනි ටිකක් පැත්තක. එතකොට ඒක දිවට තියන්න පුළුවන්ද? බැහැ. අර ද්‍රව්‍යයන් තුන එකට ස්පර්ශ වුණා එතකොට කෝප එකක්. එහෙනම් ඇස තියෙන පැත්ත. ඇස වැහුවොත් බාහිර රූපයක් එන්නේ. තේරෙනවද? ඒතර බාහිර රූපයක් ඇසේ ගැටෙනවා. දෙකේම නැති දෙයක් එන්නේ. සිතක්. ඒ සිත් නෑ. බාහිර රූපේ සිත් නෑ. ඒ දෙක නිසා සිතක් හැදුණා. ඒ කර්ණ තුන එකතු කළේ කවුද? ඒ ද්‍රව්‍යයන් තුන ඒ කොටස් තුන එකතු කළේ ස්පර්ශය. ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා සිත බලවත් කරන්න. ඇයි අර මනරම් රූපය ඇහැට ස්පර්ශ වුණේ නැත්නම් සිත බලවත් වෙනවද? නැහැ. එහෙනම් කර්මයක් සකස් වෙන්නේ නැහැ. එහෙන් කර්ම හදන්න බෑ අන්ධයට. හැබැයි අනිත් ඉන්ද්‍රියන්ගෙන් හදන්න පුළුවන්. හැබැයි යාගේ සිත ඇලෙනවා එයාට එහෙන් රූප දකින්න ආසාවක් ඇති වෙනවා. නමුත් එයාට ඒක දකින්න බෑ. එයාට සිත් හැදෙන්නේ නැහැ. එහෙනම් ඒ ඇහැ රූප දෙක නිසා හැදෙන සිත කර්ණ තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා සිත බලවත් වුණොත් කර්මයයි ඒකට කියනවා චක්කු සම්පස්සජා චේතනා එතකොට මෙතන අපි නාම රූප වෙන් කර ගන්නකොට නාම ධර්ම තුනක් හා රූප ධර්ම දෙකක් තියෙනවා. නාම කිව්වේ සිත හා සිතුවිලි වලට. රූප කිව්වේ සතර මහා ධාතුන්ට. අර ඇසයි රූපයයි නිසා හටගත්ත සිත අතින් අල්ලන්න බෑ. ඇහැට පේන්නේ නැහැ. ඒක නාම ධර්මයක්. කර්ණ තුන එකතු කරපු ස්පර්ශය ඇහැට පේන්නේ නැහැ. අතින් අල්ලන්නත් බෑ. නාම ධර්මයක්. ඒ ස්පර්ශය නිසා බලවත් වෙච්ච සිත අතින් අල්ලන්නත් බෑ. ඇහැට පේන්නේ නැහැ. ඒකත් නාම ධර්මයක්. ඒතකොට නාම ධර්ම තුනක් තියෙනවා. රූප ධර්ම දෙකක්. එතකොට ඇහෙන් කර්ම සකස් වෙනකොට මමද කර්ම සකස් කළේ නාම රූප දෙකක් එකතු වෙලා කර්ම හැදුවද? මට කර්ම හදන්න බෑ. මං කර්ම හදන්නෙත් නෑ. එහෙනම් සිතුවිලි තමයි කර්ම කියලා කියන්නේ. සිතුවිලි බලවත් වුණාද? ඒකට කර්ම කියලා කියනවා. දැන් ඔයත් හොඳට කල්පනා කරලා බලන්න එහෙන් රූප දැකලා ඒ විදිහට කර්ම සකස් වෙලා නැද්ද කියලා? බලවත් වෙච්ච තැන් නැද්ද? එහෙන් දැකපු රූප පිළිබඳ මං කියන්න උදාහරණ ඕන. හදාගත්ත ලස්සන තට්ටු ටික ගියක්. දැන් ගියේ මෙතන පේන්නේ නැහැ. දැන් මෙතන පේන්නේ නැහැ නේ හැබැයි මනසින් දැන් ගියේ බලන්න බැරිද? හ්ම්. දැන් කොහෙද ඔක තිබ්බේ? දැන් සිත බලවත් වෙලා ඒ බලවත් වෙච්ච සංඥාව මොලේ ශෛලා කර තැම්පත් වෙලා තියෙනවා. දැන් මෙතන ඉඳගෙන ගේ මතක් කරන්න බැරිද? ගේ විතරක් නෙමෙයි ගෙදර තියෙන සියලු උපකරණ ටිකත් මතක් කරන්න පුළුවන්. සාලේ තියෙන්නේ මේ විදිහට. සාලේ මෙන්න මෙතන මේ විදිහට පුටු ටිකක් තියෙනවා. මැද සාලේ තියෙන මේ වගේ සැටියක්. මේ වගේ ලස්සන උපකරණ ටිකක් තියෙනවා. තමගේ කාමරයේ තියෙන බඩු ටික දැන් මෙතන ඉඳලා මනසින් බලන්න බැරිද? පුළුවන් දෙයි. කොහෙද වතිපේ? කියන්නේ කොහෙද? පිට බලවත් කරන් ඉන්නේ. නැද්ද? රූප සංචේතනා රූපය පිළිබඳව බලවත් වෙච්ච සිතුවිල්ල මොලේ ශෛලාතර තැන්පත් කරගෙන ඉන්නවා. දැන් මේ කර්ණය සකස් වෙලා මේ බව දෙක සම්බන්ධ වෙන හැටි කියන්නේ නාම රූප දෙකක් එකතු වෙලා. තේරෙනවද? හොඳට අහගන්න. එතකොට දැන් හදාගත්ත දේ ඒක ඇතුලේ තියෙන උපකරණ, ඒතර මුළු තැංගේ තියෙන උපකරණත් දැන් මෙතන ඉඳලා ඔන්න බලන්න පුළුවන්. සීතකරණයේ තියෙන මෙතන, වොෂින් මැෂින් එක තියෙන මෙතන, පිඟාන් කෝපරාකේ තියෙන මෙතන, කියන්න බෑ. පුළුවන්. පුළුවන් නේද දැන් කියන්න. ඒ කොහෙද එතකොට ඒවා තියෙන්නේ? මේක ඇතුලේ තැන්පත් කරගෙන ඉන්නේ. මොනවද තැන්පත් කරගත්තේ? අර මනරම් ලස්සන දැකුම් කළු ඒවා සංඥාමගින් මොලේ සෛලාතර තැන්පත් කරගත්තා. තැන්පත් වුණාම බලවත් වෙලි ඉවරයි. ඒකට ඇහැ උපකාර වුණා, ඒ රූප උපකාර වුණා. ඒ අනුව හැදුනා සිතක් කර්ණ තුන එකතු කළ ස්පර්ශය ස්පර්ශය බලවත් කරලා දුන්නා සිතට. බලවත් කරපු දේ මනසින් දාගත්ත මොලේ ශෛල අතරට. තේරෙනවද කියන්නේ? රූප සංචේතන. දැන් අපි සෑම කෙනෙක්ම මැරෙනවා. කවදද? කොහමද? කොතනදද? මොන විදියටද? මේ ලෝකේ ඔක කියන්නේ జగතෙක් නේ. කවදා කොහොම කොතනදී මොන විදියට මැරෙනවද කියලා කියන්නේ බෑ. හැබැයි එවැනි අවස්ථාවක් එනවා. හොඳයි එවැනි අවස්ථාවක් එනකොට ඔය මොලේ සෛල අතර තැන්පත් වෙලා තියෙන අර රූප සංචේතන චේතනාවෙන් එක කර්මයක්නේ. ඒ බලවත් කරගෙන ඉන්නේ. දැන් නිවස පිළිබඳව සිත බලවත් වෙලා තියෙන. ඒ කියන උපකරණත් එක්ක. දැන් මේ චුතිසිතට දැන් මැරෙන්න ආසන්නයි බොහොම. සැනින් පරලව යනවා. එසනේ ගන්න ආරම්භණය අර ගෙදර හා ගේ ඇතුලේ තියෙන උපකරණ පිළිබඳ. කවුරු වෙලා උපදී කියලා දීතයි. දොර මුල්ලේ ඉන්නවා. මේ හැබැයි දෙය මෙහි ඉඳන් අරන් යනකොට එයා ගිහිල්ලා දොර මුල්ලේ ඉන්නවා. දැන් තේරෙනවද කර්මය විසින් කරපු දේ? ඒ සිත බලවත් කරගත්තා. තේරෙනවද මං කියන්නේ? රූප සංචේතන. එතකොට ඒ සඳහා එතකොට මම දේ කර්ම කළේ ඇසයි රූපයයි සතර මහා ධාතුන්ටයි තියෙකක්. එතන ඉඳලා හටගත් සිතුවිලි තුනම නාම ධර්ම. ඒ රූප ධර්ම දෙක නිසා. නිවස, නිවස ඇතුලේ තියෙන උපකරණ රූප ධර්ම. අපේ ඇහැ රූප ධර්ම. හරිද? තේරෙනවද මම කියන්නේ? ඒ දෙක නිසා හටගත් සිත චක්කු විඥානය. රූප පිළිබඳව දැන ගැනීම දැක ගැනීම සිත. කර්ණ තුන එකතු කරේ ස්පර්ශයයි ස්පර්ශය බලවත් කරලා දුන්නා සිත චේතනා. තේරෙනවද කිව්වේ? රූප සංචේතන. හැදුවා කර්මයක්. දැන් භව දෙක සම්බන්ධ කළා. එතකොට උපාසකම්ම කොහෙද ඉන්නේ? හැබැයි මෙහි පරිලවකී කොළඹ. ගම අලුත් යන. හැබැයි මෙහි දේහය යන්නේ ඉස්සලා යා ගිහිල්ලා ඉවරයි. ඒ මෙතන ඉච්ඡුත වෙනකොට ඒ ප්‍රතිසන්දි අරන් ඉවරයි. ඇලිච්ච තැන. සිත නැවතිච්ච තැන. නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දිනී. කැමැති යම් තැනක් ඇද්ද සිතේට නැලෙනවා. කාම සංඥා. කාම වස්තුවක් අරමුණු කරගත්තේ. ඒතකොට gedare ඉන්නේ අර මෙතන හිටියේ මෙහිදී මරුණ කෙනාද වෙන කෙනෙක්. ඒ ඉන්නේ ප්‍රේතෙක් ප්‍රේතෙක් කොක්ක ප්‍රේතයක්. එතකොට දැන් ඇහැ මූලික කරගෙන හටගත් සංචේතනාව නාම රූප දෙකක් එකතු වෙලාද කලේ මම කරගත්ත කර්මයක්ද? වෙනද නාම රූප දෙක කරන අපිට හරියදු. මම කරන ඒවා නෙමෙයි මේවා. අපි කියනවා අහවලා කරගත්ත කර්ම අහවලා ගෙනියයි කියලා. අහවලෙකුත් නෑ, කරන කර්මෙකුත් නෑ, නාම රූප දෙකක් එකතු වෙලා කරන්නේ වැඩි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ සියල්ල නාම රූප දෙක තුල මුළු විශ්වයම තියෙන නාම රූප දෙක තුල. දැන් නැද්ද? රසයි රූපේ රූප ඒ දෙක නිසා හටගන්න එතන ඉඳලා හටගන්න සිතුවිලි තුනම නාම. ඒ නාම ධර්මයන් බලවත් වුණාද? ඒකට කියනවා මනෝ සංචේතන. ඒක ආහාරයක්. මොකටද? තවත් භවයකට යන්න. ආහාර ඕනේ සෑම කෙනෙකුට. භවයට යන්නත් ආහාරයක් ඕනේ. මනෝ සංචේතන ආහාරය. ආහාර හතරක් තියෙනවානේ. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. දැන් එතකොට නාම රූප වෙන් කර ගන්නකොට අපිට ඇහැ මූලික කරගෙන හට ගන්න කර්මවලට නාම ධර්ම තුනක් තියෙනවා රූප ධර්ම දෙකක්. කුංචලයේගේ ප්‍රවෘත්තියක්ද තියෙන්නේ නාම රූප දෙකේ ප්‍රවෘත්තියක්. මේ නාම රූප පරිච්ඡේද ඥානයයි. නාම රූප පිළිබඳව පිරිසිඳව දැනගන්නා වූ නුවණයි මේ. කුංචලයේ කරන දෙයක් නෙමෙයි නාම රූප දෙකක් විසින් කරන අපට කරන මහා භයානක ස්වභාවය. සෝත සම්පස්සජා චේතනා. කන සෝත කියන්නේ කන. අහන්නේ කනින්නේ. බාහිර ශබ්දයයි. ශබ්දය කොහෙද එන්නේ? ඇහැට එන්නේ නාසයට එන්නේ නැහැ, දිවට එන්නේ නැහැ, ශරීරයට එන්නේ නැහැ, ශබ්දයෙන් කනට. හරිද? ඔව්. බාහිර ශබ්දය කන. ඔයාලා හිතන්නේ ශබ්දය මොකෙන් නිර්මාණය වෙලා තියෙනවා කියලාද? සතර මහා ධාතු ශක්තියන් හතරක්. ඒ ශබ්දය තුල තියෙන ශබ්ද රූප. රූපය කියන්නේ සතර මහා ධාතු. ඒතර ශබ්දය නිර්මාණය වෙලා තියෙන සතර මහා ධාතුන්ගේ. කන හැදිලා තියෙන්නේ. හැබැයි කතා කරන්නේ මගේ කන කියලා. මමත් නෑ මගේ කියලා කෙනෙකුත් නෑ මට අයිති කනකුත් නෑ එහෙනම් මේ කියන්නේ මොකක්ද ඔක සතර මහා භූතය විසින් හදලා දීපු එකක් මේක කන ඔකයි සතර මහා භූතයන්ට පඨවි ආපෝ තේජෝ වායෝ තව හතරක් තියෙනවා වර්ණ ගන්ධ රස ඕජා එහෙනම් මේ සතර මහා භූතය අර සතර මහා භූතයත් එක්ක සම්බන්ධ වෙනවා. භූතය දෙකවල සම්බන්ධ වෙනවා. භූතය කියන්නේ ඒක. තේින්නේ නැහැ මේක. භූතයෝ පේන්නේ නැහැ. ඒ හින්දා තමයි අපිට භූත කියලා කියන්නේ. නිවැරදි වචනේ මහා භූත. නිකම් භූත නෙවෙයි මහා භූත. හතර. මේ භූතයෝ කොටස් දෙකක් එකතු වුණා හැදුනා සිතක්. ඒ භූතයෝ දෙන්න එකතු වුණ නැත්නම් ඒ සිත හදන්න බෑ කවදාවත්. විහිරි පුච්චලයට සොත විඥානය තියෙනවද? කවදාවත් හදන්න බෑ. ඒ කියන්නේ ඇහිීමේ සිතක් හැදෙනවද? විහිරි පුච්චලයට කවදාවත් හදන්න බෑ. එහෙනම් මේ සතර මහා භූත බාහිර සතර මහා භූතත් එක්ක සම්බන්ධ වෙනවත් එක්කම දෙකේම නැති එකක් එන්නේ. ඒ කනේ සිත් නැහැ. බාහිර ශබ්දෙ සිත් නැහැ. හැබැයි දෙක එකට සම්බන්ධ වෙනකොට දෙකේම නැති සිතක් එනවා. ඒ සිත නාම ධර්මයක්. කර්ණ තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. කොහොමද බලවත් වෙන්නේ? ශබ්දෙ මිහිරි. ශබ්දෙ හරිය මිහිරි. දැන් මිහිරි ශබ්ද තියෙනව උපකරණ gedara නැද්ද? තියෙනවා. 50000ක් 70000 ලක්ෂයක් දීලා ගෙනත් එයාට ලස්සන සෙටප් එකක්. අර ඩුම් ඩුම් ගන්න ශබ්ද තියෙන අහල පහල ගෙවල් වල ජනෙල් දොරවලුත් සෙලවෙන. නැත්. කන පිනවන්න නෙමෙයි ඒක හයිපර් ගත්තේ. මිහිරි ශබ්ද වලට තියෙන ප්‍රිය ස්වභාවයෙන් ද නෙමෙයි. ඒ සිත හදන්න ඕන හින්දා නෙමෙයි ඒක ගෙනත් තියාගන්නේ. ලක්ෂ දෙකමාරක් විතර කියලා පියානෝ එකක් ගෙනලා කියලා දුවට දෙන්නකො සෙල්ලම් කරන්නේ. මොකක්ද ඒකෙන් නිකුත් වෙන්නේ? මිහිරි හඬක්. ඒක සිත කන පිනවනවද? ඔව්. එහෙනම් ඒ මිහිරි හඬ අර පියානෝ එකේ තියෙන ඒ කොටස් ඔබනකොට නෙදෙන්නේ. එතකන් එන්නේ. නෑනේ. ඒ එන හඬ කොහෙද දැහැගන්නේ? මේ සතර මහ භූතයෝ අර හඬ නැමැති සතර මහ භූතයෝ එක සම්බන්ධ වෙනවා. දෙකේම නැති දෙයක් වෙනවා. පියානෝ එකේ සිත් තියෙනවා. කනේ සිත් තියෙනවා. ඒත් නෑ. හැබැයි දෙක හඬ එනකොට සිතක් හැදෙනවා. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයේ හඬ මිහිරි සිතේ තන ඇලුනා. බලවත් වෙන්නේ හොඳයි යෝ කරාට මීයෝ ඉන්න මීයෝ ටිකෝ කාස්තරින්ග ලෝක ඔක්කොම කාලා පවුදා ගිහලා උතන වාඩි වෙලා ඔක්කො ටික ඔබනවා දැන් මොකද්ද සිතේ ඉලක්කය ආ දැන් මොකද උනේ සිතට දැන් අර කසික බලවත් වෙලා නැද්ද දැන් ලක්ෂ දෙකමාරක් තුනක් දීලා ඔක ගෙනාවේ ඉතින් ඔක නිතරම සෙල්ලම් කරනවා දැන් කොයි වෙලේ හරි මැරෙනවා මැරෙනකොට මතක් වෙන්නේ පියානෝයි පියානෝ කියලා ඉන්න ආස්සේ කරපොත් එක්ක හරි ඒක හොුනේ කියලා ඉන්න කවුද ඉන්නේ ඔව් හැබැයි පියානෝ ගහපු එක්කෙනාට 6 6 6 දවසේ බණ කියලා 7 දවසේ දාණි දෙනවා. හැබැයි අර කාෂේ ඉන්නවා. ඕනේ කරයි කො කරපොත් එක්ක. සිත බලවත් කරලා දුන්නා. චේතනා. සෝත සම්පස්සජා චේතනා. කන මූලික කරගෙන සිත බලවත් කරලා දුන්නා තවත් භවයක් හදන්න. ඒ භවය කකුල් දෙක එකක් වෙන්න පුළුවන්, එක්ක හතර එකක් වෙන්න පුළුවන්, එක්ක බොහෝ පාද වෙන්න පුළුවන් එක්ක පාද නැති එකක්. එතකොට ඒක හදාගත්තේ මමද අර නාම රූප දෙක. තේරෙනවද කියන්නේ? මම කර්ම කරන්නේ. මට කර්ම කරන්නත් බෑ. ඔයත් කර්ම කරන්නේ. ඔයත්න්ට කර්ම කරන්නත් බෑ. එයි පුච්චලෝ කරන ඒවා නෙමෙයි මේවා. මේ නාම රූප දෙකක් විසින් කරන දෙයක් මේ තියෙන්නේ. එහෙනම් සෝත සංපස්සජා චේතනා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි, ditte dittamata sute sutamata මුතේ මුතමත්තා විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා. ditte dittamata. දැක්කොත් දැක්කා විතරයි. ගත්තොත් මොකද වෙන්නේ? ගත්තොත් ලගින්න වෙනවා. ඇහුණොත් ඇහුණා විතරයි. දැනුණොත් දැනුණා විතරයි. දැන් එහෙමද ගන්නෙ? නෑ. ඇලෙන්නේ නැද්ද එතන? චිත එතන බලවත් වෙන්නේ නැද්ද? චේතනා. හැබැයි මේ චේතනා තමන් කරපු ඒවා නෙමෙයි අර නාම ධර්ම තමන් නොදන්නා කම නිසා නොතේරෙන කම නිසා නොවැටහීම නිසා අනෝබෝධය නිසා අවිද්‍යාව නිසා මෝහය නිසා අර නාම රූප දෙකට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා නිහඬව බලන් හිටියා. තේරෙනවද කියන දේ. එතකොට නාම රූප දෙකන් නේද මේ විනාශය කරන්නේ අපිට. අපි කරගන්නේ ඒවද? කවුරුවත් කරන්නේවද? ඒකයි කවුරුවත් කරන්නේව තමන් ගන්න එපා කියන්නේ. කවුරුවත් බයිනිනවා නම් hina වෙලා නිකන් ගත්තොත් කාටද පාඩු වෙන්නේ? තව කෙනෙක් ගේදර කොට ඇවිල්ලා බනිනවා හොඳට මඩ ගහලා. හොඳයි මෙයා හොඳට hina වෙලා නිහඬව හිටියොත් මොකද වෙන්නේ? හරිය බැනලේ. මෙයා ගත්තොත් මොකද වෙන්නේ? කනේ මෙහන්නේ ශබ්දේ. අහලා මොකද්ද කරගත්තේ? සිත බලවත් කරගත්තා. ඔව්. අනේ මේ නිකන් ඉන්න මට බැන්න මොන්ට නම් හොඳක් වෙන්න ඕනේ කියලා. කියනනේ. ඔව්. නිකන් ඉන්න මට නෙමෙයි. එතකොට තමන් අරගෙන ඉවරයි. එතකොට තමන් අරමුණට හොඳක් අරයට හොඳක් වෙන්න එපා කියලා හිතුවොත් ඒ සිත තමන්ගේ හිත නෙමෙයිද දූෂ්‍ය වෙලා තියෙන්නේ. සිත කියන්නේ නාම ධර්මයක්. තමන් කරගත්ත එකක් නෙමෙයි නාම ධර්මයේ විසින් නාම ධර්මයේ දූෂ්‍ය කළා. සිත දූෂ්‍ය කළා. සිත කිලිටි කළා. සිත අපිරිසිදු කළා. එහෙනම් ඒකට සමන් කරගත්තද? ගත්තොත් සමන්ට පාඩුවා. නොගෙන හිටියොත් මොකද වෙන්නේ? ආ. ඒ ආරණ්‍යයි. බුදුරජාණන් වහන්සේටත් එක අවස්ථාවක කෙනෙක් ඇවිල්ලා බැනගෙන බැනගෙන බැනගෙන බැනගෙන ගියා. කරන් වෙන්න. හද නැතුව හගෙන ඉච්චා. ඉවරද කියලා හෙව. ඔව් කිව්වා. තරහෙන් කිව්ව එක. ඔව් කිව්වා. බැනලා ඉවරයි කිව්වා. ඊට පස්සේ ආන මේ ලොකයි ගෙදරට ආගන්තුකයි නම් ඔව් අපේ ගෙදරට ආගන්තුකයි නම් හොඳයි ආගන්තුක ආපුවාම එයාලට සංග්‍රහ කරන ආහාර පාන වලින් ඔව් එයාලා කැම කන වෙලාවට આવොත් එයාලට කැම කන්න අඬ ගන්නවා අපි තේ වතුර බොන වෙලාවට આવොත් එයාලට අපි තේ වතුර ටිකක් බොන්න අඬ ගන්නවා හොඳයි එයාලා කිව්වොත් නෑ දැන් නම් බෑ මොකොත් දැන් කැම කාලා ආපු ගමන් මේ ඉන්නේ කිව්වොත් ඒ කැම ටිකට මොකද කරන්නේ කියලා. ආ ඒක විශ්ි කරන්න එක අපි තියාගන්නවා කිව්වා. එහෙනම් දැන් මෙච්චර වෙලා පිට කරපේවත් මම එකක්වත් ගත්තේ නැහැ කිව්වා. එහෙනම් ඒකට මොකද කරන්නේ? එයාටම අරන් යන්නේ. තේරෙනවද කියන දේ? මෙන්න බලන්න බුදුරජාණන් වහන්සේ අපේ මනස හදපු හැටි. මේ නාම ධර්මයන්ට සිත කිලිටි වෙන්න ඉඩ නොදී ආරක්ෂා කරන්න පෙන්වලා දුන්න හැටි. නමුත් අපි ඒක ඒ විදිහට ගන්නෙ නැහැ. දැන්නොත් දැන්නොත් බයිනවා. නැත්තම් ගන්නවා. එහෙම වෙරලා ඔව්. හොඳින් කරන්න බෑ නම් නරකෙන් කරනවා. ඕනියන් හරි කරනවා. පොඩි වින කරනවා. නැත්නම් මිනිහලු හරි ජීවත් කරලා. යන්න ආත්මයක් මේ සමාජයේ තියෙන දේවල්. තියෙනවද නැහැ? ඒකවල මේවා කවුරු කරන්නේවද? තමන් කරන්නේවද? අර නාම රූප දෙකේ බලවත් වීම නිසා කරන්නේවද? ආ ඒක තමයි කියන්නේ. හැබැයි ඒ බලවත් වීම නිසා හැදෙන්නේ පුජ්‍යලෙද්ද? නෑ. ඒ හැදෙන්නේ නාම රූප දෙකක්. තේරෙනවද? හැදෙන්නේ නාම රූප දෙක. හැබැයි හැදෙන නාම රූප දෙක රූප විකෘති. රූප විකෘති. ඇයි විකෘති කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේෂය කියන එක වැඩිපුර කාලයක් සිත තුළ පැවැත්වුවොත් තරහ කියන එක සිතට ආපුවාම මොහොන ලස්සනයි දවලස්සනයිද? අවලස්සනයි. තරහ ආපුවා අවලස්සනයි. දරුවා අම්මට කේන්ති ගිය බව දරුවට තේරෙන්නේ නැද්ද දොරකොළ හිටගත්ත ගමන්? අම්මා ඉන්නේ ගේ ඇතුලේ. මූණ දැක්ක ගමන් දරුවා ආපහු දුවන්නේ නැති. කතාවක් කෙරුවේ වචනයක්වත්. කොහොමද දැනගත්තේ? මූණ ලස්සන හින්දා දව ලස්සන ගත්තේ. තරහා ගියා මූණ අවලස්සනයි. වැඩි කාලයක් ඒ දේශසහගත සිතුවිලි තරහසහගත සිතුවිලි තමන්ගේ සිත තුළ පැවැත්වුවද මරණාසන්න මොහොතේ අවසාන චුතිසිතේදී මෛත්‍රී සහගත සිතක් එන්නේ නැහැ. ඇයි? පුරුදු කරගත්ත සිතයි බලවත් වෙලා ඉන්නේ එතන. ඒතකොට මේ පුරුදු කරගත්තේ තරහ සහගත සිත නම් එන්නේ තරහ සිතක්. ඊගා භවයේ හට ගන්නකොට ශරීරයේ රූප කලාප විකෘති මුහුණ අවලස්සනයි. ලස්සන වෙලා උපදින්නද කැමති අවලස්සන වෙලා උපදින්නද? විශේෂයෙන් කාන්තා පක්ෂීන් ඇහුවොත් කිසි කෙනෙක් කියන්නේ අවලස්සන වෙලා උපදින්න කැමති කියලා. ලස්සන වෙලා උපදින්න කැමති. එහෙනම් පින්තූරේ හදාගන්නේ ඊගාව භවයේ පින්තූරේ හදාගන්නේ කොහෙද? මේ භවයේදී හදාගන්නේ. සාරියක් ඇඳගෙන හිටියානම් පින්තූරේට ගවුමක් ඇඳන් ඉන්න පින්තූරයක් හම් ෆොටෝ එකක් හම්බෙන්නේ. හයිකෝට් එකක් දාගෙන නම් ෆොටෝ එකට හිටියේ සරමක් බැනීමක් ඇඳපු ෆොටෝ එකක් හම්බෙන්නේ. ඒ හිටපු විදියට නෙමෙයිද හම්බෙන්නේ. එහෙනම් මේ භවය තමයි ඊගා භවයේ ෆොටෝ එක හදාගන්නේ. තේරෙනවද මං කියන්නේ? එහෙනම් බාහිර ශබ්දය කන දෙකම සතර මහා ධාතු. මම නෑ. කන මටයි එකක් නෙමෙයි. ඒ දෙක නිසා හැදුන සිත කර්ණ තුන එකතු කළ ස්පර්ශය ස්පර්ශය නිසා සිත බලවත් කරා. හඬට බලවත් වුණා. හඬ අමිහිරි හින්දානේ දේශයයි. හඬ මිහිරිනා සොම්නස්. එතකොට ඒ හඬ මිහිරිත් නෑ අමිහිරිත් නැත්නම් සිත මැදහත්. තේරෙනවද? ඒතර සෝත සම්පස්සජා චේතනා සිත බලවත් වුණාද කර්මය. එතන සකස් වෙලා ඉවරයි. කර්මයක් කර්මයක් සකස් වුණා විපාකයක් තියෙනවා. කර්ම සකස් නොකළොත් විපාකයක් නෑ. මෙන්න නැවත පුනර්භවයක් හට ගන්න හැටි හා හට නොගන්න හැටි. කර්මයක් සකස් කළොත් විපාක පිණිස පුනර්භවයක් හැදෙනවා. කර්මයක් සකස් නොකළොත් විපාක පිණිස පුනර්භවයක් හැදෙන්නේ පුනර්භවය කියන්නේ නැවත භවය. නැවත භවයක් ඕනේද? එපා. එයි. ජරාවටපත් වෙන දෙයක් මේ. ව්‍යාධියටපත් වෙන එකක්. නිරන්තරයෙන් බිඳින එකක්. ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන් දැන් කොච්චර වින්දද? තවත් ඔකම විඳින්නද හොයන්නේ. එහෙනම් ගාන සම්පස්සිතා චේතනා. නාසය. මේ කර්ම සකස් වෙනවා නාසයෙන්. හැබැයි කර්ම කියන්නේ නාම ධර්මයක්. තේරෙනවද? නාසය කියන්නේ රූප ධර්මයක්. බාහිර ගන්ධය කියන්නේ රූප ධර්මයක්. රූප කිව්වේ සතර මහා ධාතුන්ට. ඒ දෙක නිසා හැදෙනවා සිතක්. ගාන විඥාන. ගඳ සුවඳ දැනගැනීමේ සිතක් හැදෙනවා. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා සිත බලවත් කරන්න. ඒතකොට නාසයෙන් කියනවා රූප ධර්ම දෙකක් නාසය බාහිර ගන්ධය. එතන ඉඳලා හටගන්නේ වෙනත් කර්ණ තුනක්. නාසයයි ගන්ධයයි නැත්නම් ඒ කර්ණ තුනම හටගන්නේ නැහැ. ගාන විඥානය ගඳ සුවඳ දැනගැනීමේ සිතක්. කර්ණ තුන එකතු කළේ ස්පර්ශයයි ස්පර්ශය නිසා සිත බලවත් කරා සුවඳට ඇලිලා. ගාන සම්පස්සජ චේතනා. ප්‍රිය කරන්නේ සුවඳටද දුගඳටද? සුවඳට. චිතේතන ඇලෙනවනේ. චිතේතන බලවත් වෙනවා. කවුරු හරි පාවිච්චි කරපු සෙන්ට් එකක සුවඳ Tamange නාසයට දැනුණා නම් එයාගෙන් අහන්නේ නැද්ද ඕක කොහෙන්ද ගත්තේ කියලා. එයා කියයි මම ඕක රටේ ඉඳගෙන ආවේ. අනේ වෙන ලැබෙන පාරේනකොට මටත් එකක් ගෙනත් දෙන්න කියන්නේ. ඇයි? චිත බලවත් වෙලා නැද්ද එතන? චේතනා හේවත් කර්මය. ජීවා සම්පසිජා චේතනා. හැබැයි එතන තමන් කරපු කර්මයක් නෙමෙයි නාම ධර්ම තුනක් හා රූප ධර්ම දෙකක්. පුජ්‍යලේ කරණ ඒවා නෙමෙයි. සත්‍යේ කරණ ඒවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කිව්ව නිස්සත්ත්ව නිචිව. සත්‍යයකුත් නැහැ, ජීවයකුත් නැහැ. නාම රූප දෙකක් තියෙනවා. ජීවාසම් ප්‍රසජා චේතනා. ජීවහා සම්පස්සජා කියනවා. ජීවහා කියන්නේ දිව. දිවට ගෝචර වෙන්නේ මොනවද? රසය. ඒතර රසය කියන්නේ මොකක්ද? සතර මා ධාතු. ඒ ආහාරයේ තියෙන තද ගතිය, දියර ගතිය, උෂ්ණේ වාතය. හතරෙන් තමයි එක සකස් වෙලා තියෙන්නේ. ඕනම ආහාරයක්. ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ විශ්යම ක්‍රියාත්මක වෙන්නේ සතර මහා ධාතුන්ගෙන් කියන කාරණය ඇමරිකාව මේ මෑතකදී පරීක්ෂණයක් කරලා හොයාගෙන තියනවලු ආගත්ත අවුරුදු 40ක් වයසති පුද්ගලයෙක් ආහාර ටොන් 20ක් කාලා තියෙනවා. දැන් දැනගන්න අවුරුදු 40 යන වයස ආහාර ටොන් කීයක් කාලා තියෙනවද කියලා. ටොන් 20ක් කාලා තියෙනවා. එතකොට දැන් ඔය පිටකලෙක් වහට පෘථුවියට මහ පොළොවට මේ ලෝකේ සියලුම සත්‍යෝ ගන්න ආහාර පිට කරන්නේ පෘථුවියට. අපි ගන්න සෑම ආහාරයක්ම සකස් වෙලා තියෙන්නේ ගස්වල කොළ, මල්, ගෙඩි, පොතු, මුල් නෙමෙයිද? ආසින් වැටෙන ආහාර අපිට නෑ. ගස්වල කොළ, මල්, ගෙඩි, පොතු, මුල් වලින් නෙමෙයිද අපි ගන්න ආහාර. ඒතොර එහෙනම් මේ ලෝකයේ සියලුම සත්‍යෝ අර ගන්න ආහාරවල අපද්‍රව්‍ය පිට කරන්නේ පෘථිවියට නම් ඒක සාරය අර ගස්වල උරාගෙන තියනවද නැද්ද? ආ. ඒ ගස්වල ඒව උරාගෙන ඒ ගස්වල වැඩෙනවද? ඒව ආහාරයට අරගෙන අපේ ශරීර වැඩෙනවා. ඒ ගස් කොළත් සතර මහා ධාතුන් ගහ කොළ මුල් මල් ගෙඩි ඔක්කොම සතර මහා ධාතු පෘථිවිය සතර මහා ධාතු. ඒ සතර මහා ධාතුන් විසාරය අර සතර මහා ධාතුන් උරා ගන්නවා. ඒ සතර මහා ධාතුන් ආහාරයට අරගෙන අපේ ශරීරයේ සතර මහා ධාතුන් හදා ගන්න. ඒතකොට විශ්වයම ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? අන්න බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන මහණෙනි මේ විශ්ව ක්‍රියාත්මක වෙන ධර්මතාවය සතර මහා භූතය සතර මහා ධාතුන්. ඇමරිකාව හොයාගත්තේ මෑච් එකදී. බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ අවුරුදු 2600කට කලින්. ඒ කිසිම යන්ත්‍රයක් සූත්‍රයක් නැතිව දැන් මේ කියන්නේ තාක්ෂණය අරගෙන. එහෙනම් ඒ ඥානය කොහොම එකක්ද? ඒකයි බුද්ධ ඥානය කියන්නේ. එහෙනම් බාහිර රසය සතර මහා ධාතු දිව සතර මහා ධාතු. පටවියම් පොත්තිච්චෝවා. ඒ දෙක නිසා හැදෙනව සිතක්. රස දැන ගැනීමේ සිතක්. හැදෙනවනේ. එහෙනම් ඒ කර්ම තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. ආහාරය පිළිබඳව ආහාර ප්‍රණීත නම් සිත බලවත් වෙලා නැහැ. උත්සවයකට ගිහිල්ලා ඒ ගත්ත ආහාරය පිළිබඳව ඒගොල්ලන්ගෙන් අහන්නේ නැද්ද කොහොමද මේක හැදුවේ කියලා. කෑම රසනම් ආහාර රසනම් ප්‍රණීතන එයාලගෙන් අහන්නේ නැත්නම් අපට කියන්නකො හදපු විදිය පොඩක් හරිම රසයි. කියනවද නැහැ? චිත්ත බලවත් වෙලා නැද්ද එතන? අහගෙන ඇවිල්ලා පහෝදා ගෙදරත් හදන්නේ නැද්ද ඔක? ඇයි? චේතනා හේවත් කර්ම සකස් කරගෙන ඉවරයි. ආහාරය තුල සිත läගලා ඉවරයි. පෙරේත ඇවිල්ලා ඉල්ලන්නේ මොනවද? මැරිච්ච ඇවිල්ලා ඉල්ලනවා නේද? බෙදපු කරවල ටිකක් තෙල් දාලා දෙන්න කියලා. ආ මාළු කෑල්ල බෙදලා දෙන්න කියලා. කුකුල් මස් ටිකක් වේලා දෙන්න කියලා පෙරේත ඇවිල්ලා ඉල්ලන නේද කාටවත්? දැකලා නැද්ද ඉල්ලන? ඇයි ඒ පෙරේතකම නිසා නැවත ආයි ආවා. හිත බලවත් වෙලා තිබ්බ ආහාරය පිළිබඳව. ඒ කියන්නේ අර දොළසටුවට පුළුටු ටිකක් එහෙම හදලා තියෙන දියගොඩ මස් එහෙම බැදලා කරලා බිත්තරයක් එහෙම බැදලා ඒක වරවට්ටන්න හදලා තියෙනා නේද? අර ජීවත් ඉන්නකොට ඒ ආහාර අරගෙන සිත බලවත් කරගත්තා. ඒතන හැදුනේ නාම ධර්ම තුනක්. ජීව විඥාණය, රස දැනගැනීමේ සිත, කර්ණ තුන එකතු කළ ස්පර්ශය ස්පර්ශය නිසා සිත බලවත් වුණා ආහාරයට. මරණසන්න මොහොතේ බලන්න මේ රස තණ්හාව නිසා මේ සත්‍ය දුකට වැටෙන හැටි. පණ අදිනවා. තව පොඩ්ඩකින් හුස්ම යනවා. දෙලොම් මිස්ම හැන්දක් දෙකක් කටට වක් කරන්. තලු මර මර ගිලින්නේ නැද්ද කියලා බලන්න. නැද්ද? ඇයි ඒ? රසය පැලිලා නැද්ද සිත? බලවත් වෙලාද නැද්ද? එහෙනම් සිතත් ස්පර්ශයත් ඒ බලවත් සිත සිතට කිව්වේ චේතනා හැවත් කර්ම. චේතනා සිත බලවත් වෙලා නාම ධර්මයක්. විඥානීය නාම ධර්මයක්, ස්පර්ශය නාම ධර්මයක්, බලවත් සිත නාම ධර්මයක්. නාම ධර්ම තුනක්, රූප ධර්ම දෙකක්. දිවයි රසයයි රූප ධර්ම. එතකොට මමද කර්ම සකස් කළේ නාම රූප දෙකක්ද? මට රස නැහැ නේද ඒක? හැබැයි අපි ගන්නවා ඔක අනෝබෝධයෙන් ගන්නවා. අනවබෝධයෙන් ගන්නෙ මට රසයි. මට රසයි කියනකොටම කර්මය සකස් වෙලා ඉවරයි. ආහාර ගන්න හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ කියනනේ. පින්ඩපාතම් පටිසේවාමි නේව දවාය නමදාය නමණ්ඩනාය නවිභූෂනාය යාව දේව විමාංශ කායස්සටි තියා යාපනාය විහිංසෝ කරතියා බ්‍රහ්මචර්ය අනුග්‍රහය ත්‍රිපුරාණංච වේදනන්න පටිහංකාමි නවංච වේදනන්න උපාදිස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවච්චතාච පහසු විහාරෝච්චාති කිය. අහලා තියෙනවා. ආහාරය ගන්න හැටි. දැන් ඔයකට සීල් ගන්න කියම කොහමද ආහාර ගන්න? කියනව නේද එතනදී. ප්‍රත්‍යාවේක්ෂ කරලා ගන්න. ආ. ඉතින් gedara දිග් ගන්න කොහේ වගේ ඒකට හරි. පන්සලේදී විතරක් ඒ විදිහට ගන්න පුරුදු වෙලා තියෙනවා පොයදාට. නෑ ඔක හැමතිස්සෙම ගන්න ඕනේ 100න් යුක්තව. එහෙනම් එතකොට චේතනා සකස් වෙනවා. දිව මූලික කරගෙන සකස් වෙන. හැබැයි Taman හදන එකක් නෙමෙයි නාම රූප දෙකක් එකට සම්බන්ධ වීම නිසා ගොඩනැගෙන දෙයක්. පුජ්‍යලේ කරන එකක් නෙමෙයි කර්ම. කර්ම කියන්නේ සිතුවිලි. කාය සංපස්සිකා චේතනා. කය ශරීරය බාහිර පහස දෙක නිසා හැදෙනවා සිතක්. විඳින්නේ සමුදු පහසක් නම් විඳ සමුදු පහසක් නම් නැවත නැවත ඒකට ඇලෙන්නේ. වස්ස නැවත නැවත වැස්සිය ළඟට යනවා. ඔව්ද නැත්? ඒක තමයි ලෝකේ ස්වභාවය. එහෙනම් ඒ පහස හොයනවා. හොයන්නේ සිතක් හැදෙනවා එතන ආස්වාද ජනක සිතක්. ඒ කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය විසින්. ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. ඒ බලවත් වුණාම කර්මයයි. තේරෙනවද? සිත බලවත් වෙච්ච තැන නැවත නැවත හොයනවා. නැවත නැවත හොයනවා. කාය සංපස්සජා චේතනා. එතකොට ඒ කය මූලික කරගෙන ශරීරය සතර මහා ධාතු. බාහිර පහස සතර මහා ධාතු. දෙක නිසා හට ගන්න සිත නාම ධර්මයක්. ඒ දෙක නිසා ඒ සිත හටගත්තේ. කර්ණ තුන එකතු කළ ස්පර්ශයයි ස්පර්ශය නිසා බලවත් වුණා. පස්සපච්චය වේදනා කියේ එකයි. ස්පර්ශය නිසා බලවත් වෙනවා. බලවත් වුණාද? කර්මය. සංචේතනා දැන් මේ විදියට අපි මේ ඉන්ද්‍රියයන්ගෙන් කර්ම සකස් කරනවද නැද්ද? ඒකට තමන් හදනවද? නාම රූප දෙකක් එකතු වෙලා හැදෙනවද? නාම රූප දෙකක් එකතු වෙලා හැදෙනවා. ඒ හැදෙන නාම රූප දෙක හොඳ පැත්ත නම් හොඳයි. නරක පැත්තට උනොත් බුදුරජාන් වහන්සේ දේශනා කරන කාමයේ වර්ධව හැසිරෙන පුච්චලයා ස්ත්‍රියක් කවදාවත් ස්ත්‍රීත්වෙ මිදෙන්නේ නැහැ. කවදා හරි බුදු කෙනෙක්ගෙන් බණ අහලා අරිහත්ත්වයට යන්නේ ස්ත්‍රියක් වශයෙන්මයි. ස්පර්ශ ලබන්න ගිහලා. පුරුෂයෙක් ඒ තුන්ගේ ශික්ෂාපදයක් කඩනවා නම් එයා නියත වශයෙන් ඊගාභාවේ නපුංසක. එතකොට නාම රූප දෙකේ වෙනසක්ද තියෙන්නේ පුජ්‍යලයකට වෙච්ච දෙයක්ද? නාම රූප දෙකට වෙච්ච දෙයක් තියෙන්නේ. භාව රූප වෙනස් වෙනවා කියන්නේ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක්. නපුංසක කියන්නේ භාව රූපවල විකෘතිතාවයක්. එතකොට ඒක හැදුවේ අර බලවත් වෙච්ච සිතුවිල්ල නෙමෙයි. හා? නාම ධර්මයෙන් නෙමෙයි දර රූප ධර්මයෙන් සකස් කරේ. එහෙනම් නාම රූප දෙකක් නෙමෙයිද තියෙන්නේ. නාමච්ච රූපංච. මම හැදුවද? නෑ. මනෝ සංපස්සිජා චේතනා. මනස. තියෙන නේද මනස කියලා එකක්. විඥානේ සිත තියෙන එකක්. බාහිර අරමුණු ගන්නේ. ඒ බාහිර ආරම්මණයක් අරගෙන හැදෙනවා සිතක්. මනෝවිඤ්ඤාණය. කර්ණ තුන එකතු කරන් ස්පර්ශය ස්පර්ශය නිසා බලවත් වෙනවා. සිත බලවත් වෙනවා. කල්පනා කරලා කල්පනා කරලා සිත බලවත් කරගෙන නැති. එහෙනම් රූප සංචේතන, ශබ්ද සංචේතන. රූප සංචේතන කියන තැනත් රූප ධර්ම දෙකක්, නාම ධර්ම තුනක්. ශබ්ද සංචේතන කියන තැන කන, ශබ්ද, රූප අනිත් ධර්මතා තුන නාම සෝත විඥාන, සෝත සංපස්ස, සෝත සංපස්සජ චේතන නාම. ගාන සංපස්සජ චේතන කියන තැන ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරන්න කිව්වේ. ඉන්ද්‍රිය සංවරය කියලා එකක් තියෙනවනේ. අහලා තියෙන ඉන්ද්‍රිය සංවරය සීලයක් එක. එහෙනම් ගාන සංපස්සජ චේතන. දැන් මේක පස්සේ කර්ම හදන්නේ නැති. හෙට ගිහිල්ලා හදනවා. හදන්න එපා. හැදුවත් මොකද වෙන්නේ? සිත රකින්න කිව්වේ ඒකයි. මුළු ලෝකෙම ආරක්ෂා කරලා රටක් ගැහුවත් වැඩක් නැහැ තමන්ගේ සිත රකින්න බැරනම්. හැබැයි අපි ගේ වටේ වට කරලා ලොකු තාප්පයක් බඳගෙන තියෙනවා පල්ලෙහා තට්ටුව පේන්නේ තියෙන්නේ. ඒ වෙනුවට ඒ විතරක් නෙමෙයි සිකියුරිටි එකනොත් දාගත්තා. ඒ විතරක් නෙමෙයි CCTVත් හයි කරගත්තා. හැබැයි මේක පයින්ව තාප්පෙන් එළියට. සිත. ඔව්ද නැත්? ආරක්ෂා කරන් ඉන්නේ මොකක්ද? ගෙනියන්න පුළුවන් දේද ආරක්ෂා කරගත්තේ. එහෙනම් ගෙනියන්නේ මොකද්ද? සිතේ බලවත් චිත්ත දේ අරන් යන්න වෙනවා. එහෙනම් රකින්න ඕනේ මොකක්ද? එහෙනම් CCTV එක හයි කරගන්න ඒකට. ආරක්ෂකේ දාගන්න ආරක්ෂකේ දීලා තියෙන බුදුරජාණන් වහන්සේ. ඔක රකින්න. කවුද? සතිය. සිහිය. සිහිය තියෙන කෙනාට විතරයි සිත රකින්න පුළුවන්. මනෝ සංපස්සජා චේතනා. මනස මූලික කරගෙන හටගන්න චේතනාවල නාම ධර්ම හතරක් තියෙනවා. අර සියලුම දේවල් වල නාම ධර්ම තුනයි, රූප ධර්ම දෙකයි. මනෝ සංපස්සජා චේතනා කියනකොට නාම ධර්ම හතරක්, රූප ධර්ම එකක් තියෙනවා. මෙනෙහි කරුවේ විදපු දේ හඳුනාගත්ත දේ නම් එතන තියෙන නාම ධර්ම පහක්ම තියෙනවා. සිතේ සිතුවිලිම හැදුවා. තේරෙනවද? කියපේ. දැන් එහෙනම් කර්ම සකස් කළොත් මොකද වෙන්නේ? පුනර්භවයක්. ඒතකොට කර්ම සකස් කළේ මමද? Tamanද? නාම රූප දෙකක් එකට එකතු වෙලා. ඒතකොට නාමය කියන්නේ සත්‍යයේද? රූපය කියන්නේ සත්‍යයේද? ඉතින් බලන්නකො මේ සත්‍යයකුත් නැහැ, පුජ්‍යලයකුත් නැහැ, ජීවියෙකුත් නැහැ, මම කියලා කෙනෙකුත් නැහැ. මේ නාම රූප දෙකක් කරන අපිට කරන අරියාදු නේ. හැබැයි හිතාගන්නේ මට තමයි කියන්නේ. අනේ මටමනේ වෙන්නේ කියලානේ. මේ කාටද ඉන්නේ? නාම රූප දෙකට වෙන්නේ මේ සෑම දෙයක්ම. කාල වේලාව අවසන්යි. අද සාරවත් දේශනාව අවසන් කරලා ඉදිරියේදී අනිත් කරුණ වහන් තාම දේශනා කරන්නේ නාම රූප. දැන් පෙරදිලිද නාම රූප දෙකක් මේ සිද්ධ වෙන්නේ කියලා. ප්‍රවෘත්තියක නාම රූප දෙකක ප්‍රවෘත්තියක්. ඒ ප්‍රවෘත්ති කියන්නේ පැවැත්ම. නාම රූප දෙකක පැවැත්මක් මේ තියෙන්නේ. එහෙනම් ඔය නාම රූප දෙකේ නොපැවැත්ම තමයි නිවන. නාම රූප දෙක එක්ක නාමය හෝ යම් තැනක පවතිනවා නම් අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ තියෙනවා නාමය විතරක් පැවැත්මක් තියෙනවා නම් නිවනක් නැහැ. අසඤ්ඤතලය කියලා එකක් තියෙනවා රූපයක් විතරයි තියෙන්නේ. එතනක් තියෙන පැවැත්මක් ඒත් නිවනක් නැහැ. නාම රූප දෙකේ නොපැවැත්මක් යම් තැනක ඇද්ද? එතන නිවනයි. එතනට කොරෝනා එන්නේ බය දෙපා. නාම රූප දෙක ක්‍රියාත්මකද? කොරෝනායි. ආරක්ෂා කරගන්න වෙනවා එතකොට. නාම රූප දෙකක් නැත්තම් කොරෝනාවත් කමන්නේ. නේ? රාතන්නාසේ බයනේ. බය. කොරෝනා වලට බයයි කියලා හිතේ රාතන්නාසෙට. අපි බයයි. ඇයි? මේක ආරක්ෂා කරගන්න. මේකට තෘෂ්ණාව තියෙනවා තාම. නේ? එහෙනම් හොඳයි. ඒක නැති කරගන්න බෙර ගන්න මහන්සි ගන්න උත්සාහවන්ත වෙන්න අදට ධර්ම දේශනාව අවසන් කරනවා ඉදිරි ධර්ම දේශනාවලින් අනෙක් කරුණු වහන්සේ රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු සෑම දිනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti නිමිනාතේ සමිච්ඡතු Thank you.